එපමණයි ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්න මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේක ටිකක් මේ මේ සාකච්ඡාට පොඩ්ඩක් වෙනස් දෙයක්. ස්වාමීන් වහන්සේ දැන් අපි සිත් ගැන අහලා තියෙනවා. සිත් වලින් පහක් ඇති වෙන්නේ එක එක ඉන්ද්‍රියන්ගේ මේ ඇති වෙනවා ඊළඟ සිත් ටික අභිධර්ම පොතර සඳහන් වෙන්නේ අඩපතක් ප්‍රමණ ලේ ආශ්‍රිතව චක් මේ හද වස්තු රූපේ ඇති වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දිහාට මේ අපි දැන් විවිධ බටහිර ක්‍රමයටත් වෙනත් ක්‍රම වලටත් කියනවා මානසික රෝග ඇති වෙනවා කියලා යම් රසායනික වෙනස්කම් මොලේ වුණාම එතකොට ඇත්තටම අපිට කියන්නේ ස්නායු වර්ග තියෙන ඒවා ගැනත් දැන් එකක් නිකන් පරිගණක වගේ වැඩ කරන්න පුළුවන් જાතියක් කොහේ හරි ස්වාමීන් වහන්සේ අපි බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා මේ මොලේ ගැන මොලේ මොකක්ද ඇත්තටම වෙන්නේ සිත් සම්බන්ධයෙන් කටයුතු එහෙම නැත්නම් එතන මොනවාද <laughs> මොලේ මොලේ සංඥා සංඥා වගේ කොටසක් ඒකේ ඒකේ ගබඩා වෙලා තියෙනවද අන්න එහෙම එකක් මොලේ ගැන බුදුහාරෝ දේශනා කරලා තියෙනවා දේශනා කරලා තියෙන්නේ කොහොමද දන්නවද කුණප කොට්ටාස වලින් එකක් ඇටියට මත්තකේ මත්ත ලොංගා මේ හිස මුදුනේ හිස් මොලේ කියලා කොටසක් තියෙනවා. ඒකත් මේ පඩවි ධාතු වලින් නිර්මාණය වෙච්ච කුණප කොටාශයක් හැටියටයි දේශනා කරන්නේ ඊට වඩා විශේෂත්වයක් එහි දක්වලා නැහැ. එතකොට දැන් මේ මොලේ කියන එක අපට වැදගත් වෙන්නේ සිත සම්බන්ධව නෙමෙයි. සිත සක්‍රිය වෙන්නට මේ කයට බද්ධ වෙන. එහෙම නැත්නම් මේ කය හසුරුවන මධ්‍යස්ථානයේ දැන් ওই දෙක තමයි ගොඩක් දෙනා පටලවගන්නේ. ඒ කියන්නේ සිතට ක්‍රියාත්මක වෙන්න මොලයක් ඕනේ සිතට ක්‍රියාත්මක වෙන්න කයක් ඕනේ ඒ නිසානේ අරූප අරූප තලයේ ඉපදුනන් පස්සේ මොන කයක්වත් නැතුව සිත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකට ආයේ මොලයක් ඕන කියලා එකක් නැහැ. සිතට පුළුවන් දැන් ওই මනෝ මනෝකාය පිට කරනවා කියලා එහෙම ඔය කතා කරන්නේ. ඉතින් එහෙම උනන් පස්සේ ආයේ මොලෙන් නෙමෙයිනේ හඳුනගන්නේ. අපේ මනසට පුළුවන් රූප දකින්න. ඇත්තට මේ ඇහෙන් ගත්තා වුණත් අපි මනසින් තමයි දකින්නේ. කනෙන් ගත්තා වුණත් ඒවා මනසින් තමයි අහන්නේ. මනස නැති වුණොත් මේ කනට ඇහැට මොකක්වත් කරන්න බෑ. එතකොට මොළය කියලා කියන්නේ හෘදේ වස්තුව කියලා කියන්නේ මේ කය නඩත්තු කරන කය පවත්වන මූලික පද්ධති. එතකොට එහෙම පද්ධති ගොඩක් තියෙනවා. රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය, මෞත්‍රලිංගික පද්ධතිය ආදී ඔය විවිධ පද්ධති තියෙනවා. එතකොට මේ පද්ධති වලින් තමයි මේ කය නඩත්තු කරන්නේ. මේ පද්ධති අතර හෘදය සහ මොළය ප්‍රධානයි. ඒ ප්‍රධානයි කියලා කියන්නේ හෘදය වස්තුව තුලින් තමයි මේක නඩත්තු කරන්නේ. මොළය විසින් තමයි මේ පිළිබඳ සංඥා හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයේ මොළය තමයි. එතකොට මේ කයට සිත සම්බන්ධ වුනහම මේ කයත් එක්ක සිත බද්ධ වුනහම කය සම්බන්ධ සියලු තොරතුරු එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන් පිළිබඳ සියලු තොරතුරු sannivedanaya කරන්නට මේ මොළයෙන් ඇති කරනේ sannivedana ජාලය සිත විසින් ග්‍රහණය කරනවා. ඒක කරන්න ඕන වෙන්නේ මේ කය ආශ්‍රින්ගගෙන ඉන්න නිසා. මේක අයත් එක්ක බද්ධ වෙලා ඉන්න නිසා. මේකෙන් නිදහස් වුනහම ආයේ මොලයක් ඕනේ ඇහැක් ඕනේ සිතට දකින්න. ඒවා ඔක්කොම අනිත් සියල්ලෙන් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට කිව්වහම දැන් අපිට වාහනයක් ඕනේ නැහැ යන්න අපිට යන්න පුළුවන්. එතකොට වාහනයක් ඕනේ නැහැ අපිට දේවල් දකින්න අපිට ඇහෙන් දකින්න පුළුවන්. හැබැයි අපි වාහනයට ගොඩ වුණාට පස්සේ වාහනේ වාහනේ පදවාගෙන යනකොට අපි ඊට පස්සේ අපේ කකුල් දෙකෙන් නෙමෙයි යන්නේ වාහනේ ටයර් වලින්. ඒතකොට ටයර් ක්‍රියාත්මක කරන්නේ එන්ජිමේ. එන්ජිම නැවතුනොත් එහෙම අපේ ගමන නවතිනවා. ගමන නවතින්නේ අපිට යන්න බෑ කියන එක නෙමෙයි අපි වාහනේ ඇතුලේ හිර වෙලා ඉන්න නිසා. ඊට පස්සේ දැන් අපිට S2 තියෙන නිසා බලන්න පුළුවන් බැලුවා වුණාට අපි දැන් අර වාහනේ ඉස්සරහා වින් ස්ක්‍රීන් එක එහෙම නැත්නම් අර වීදුරුව ඒක මීදුව බැඳුනොත් එහෙම අපිට පේන්නේ නැහැ. පේන්නේ නැහැ කියන්නේ අපේ ඇස් අන්ධ වෙලා කියන එක නෙමෙයි. දැන් අපි වාහනේ ඇතුලේ හිර වෙලා ඒකේ තියෙන ඒවෙන් තමයි අපි බලන්නේ. ඒ බලන නිසා ඒව අඳුරුනොත් අපිට පේන්නේ නැහැ. එතකොට ඇයි මේ පටලවිල්ල සිද්ධ වෙන්නේ? අපි වාහනය මත්ත නඩත්තු වෙන නිසා. වාහනේ මත නඩත්තු වෙනකොට වාහනේ එන්ජිම ප්‍රධානයි. එන්ජින් ප්‍රධානයි කියන්නේ ඒකෙන් තමයි අර ඔක්කොම සම්බන්ධීකරණය කරන්නේ. එන්ජිම අවුල් වුණොත් එහෙම එහෙම නැත්නම් එන්ජිම සක්‍රිය වුණත් අර එකකට එකක් සම්බන්ධතා ගිලිහුණොත් අපි හිතමු බ්‍රේක් වලට සම්බන්ධ කරලා තියෙන සම්බන්ධතාවයේ ගිලිහුණොත් එහෙම අපිට වාහනේ පාලනයක් නැහැ. පාලනයක් නැහැ කියලා කියන්නේ දැන් තමන්ට පාලනයක් නැහැ කියන එක නෙමෙයි. තමන්ට පාලනය තිබුණාට දැන් වාහනේ ගොඩ වෙලා ඒකත් එක්ක යන නිසා ඉතින් අර යන දිහාට යන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේකේ අර නලාව සද්ද කරන එකට තියෙන සම්බන්ධතාවයේ වයරක කැඩිලා තිබ්බොත් මීයක්වත් කපලා තිබ්බොත් එහෙම ඊට පස්සේ මේක එබුවට හද්ද වෙන්නේ එතකොට ස්ටීරියන් වීල් එක හරියට වැඩ කළේ නැත්නම් ඒ රෝද අවශ්‍ය විදිහට හසුරුව ගන්න. එතකොට ක්ලච් එක හරියට වැඩ කළේ නැත්නම් මේකේ ඒ මේ තෙල් වල ක්‍රියාකාරීත්වය හරියට කෙරෙන්නේ නැහැ. එතකොට දැන් මේ මේ යකඩ ගොඩ සමස්තය ක්‍රියාත්මක වෙන්නේ අර එන්ජින් එකට බද්ධ කරලා තියෙන අර සමස්ත පද්ධතිය මතයි. එතකොට මේ පද්ධතිය මේ පද්ධතිය විකෘති වුණොත් එහෙම යම් යම් ගැටලු මත වුණොත් බරපතල අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් මේ අනතුර වෙන්නේ ඇයිද? අපි වාහනේ ගොඩ වෙලා වාහනේ මත නඩත්තු වෙන නිසා. එහෙම නැත්නම් බිමට බැලලා පයින් ගියා නම් අරගේ එන්ජින් එක වැඩ කළත් එකයි. ඒකේ වින් ස්ක්‍රීන් එකෙන් පාර පෙනුනත් එකයි නැතත් එකයි. බ්‍රේක් වැදුනත් එකයි, ඇක්සලරේටරේ වැඩ කරත් එකයි නැතත් එකයි, හෝන් එක වැදුනත් එකයි නැතත් එකයි. මොකක්වත් නැති වුණත් අපිට පයින් බැලලා යන්න පුළුවන් අපිට අවශ්‍ය ගමන. දැන් අපිට යආ ගන්න බැරි වෙලා තියෙන්නේ අර වාහනේ ඇතුලේ ඒ වාහනෙන් යන්න හදන නිසා. අන්න ඒ වගේ අපේ සිතට මේ ලෝකය හඳුනා ගන්න මේ මොලයක්වත් හෘදයක්වත් එහෙම නැත්නම් මේ චක්කුසෝත ගහන මේ මොකක්වත් ඕන නැහැ. හැබැයි මේකට බද්ධ වුණාට පස්සේ මේ මේ ඉන්ද්‍රියන්ගෙන් ලෝකය අත්විඳින්නට අත්දකින්නට මේ මොලය සහ හෘදේ වස්තුව වැදගත් වෙනවා. එතනදී අර දැන් අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන පවතිනවා කියන කතාව අපි පැහැදිලි කරගන්න ඕන. ඉතින් අඩපතක් ලේවල නම් මේක පවතින්නේ හෘදේ වස්තුව ගලවලා එළියට ගත්තන් පස්සේ ඉතින් ඒ අඩපත එළියේ. එතකොට එහෙමනම් එයාගේ හිත තියෙන්නේ එළියේද? කොහොම ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අභිධර්මයේ පැහැදිලි කරන්නේ විශේෂයෙන් හදයවත්තු රූපය අසුරු කරගෙනයි සිත පවතින. හදයවත්තු රූපය කියලා කියන්නේ මේ මාංශ හෘදය නෙමෙයි. මේ සමස්ත ලේ ධාතුව පුරා විසිරී පවතින කර්ම ශක්තියෙන් හටගත්තු සූක්ෂම රූපයක් පවතින. ඒකට තමයි හදේවත් රූපය කියන්නේ. හදේවත් රූපය තියෙන තාක්කල් විතරයි මේ කය ඇසුරු කොටගෙන සිතට පවතින්න පුළුවන්. මරණයත් එක්කලාම අර කර්ම ශක්තිය අහෝසි වෙනකොට මෙහි හදේවත් රූපය නිෂ්ක්‍රිය වෙනවා. හදවත තියෙනවා. එතකොට හදවත තිබුණා වුණාට අර හදේවත් රූපය නැහැ. රූපේ නැත්තම් මෙතන සිත ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. සිත ගිලිනවා. ඊට පස්සේ ඊළඟ ගන්න අරමුණත් එක්කලා ඊළඟ ප්‍රතිසන්දියට පැමිණෙනවා. ඉතින් අන්න ඒ විදිහට හදේවත් රූපය ඇසුරු කොටගෙන පවතිනවා හදේවත් රූපේ සමස්ත ලේ ධාරාවම ක්‍රියාත්මක වෙනවා හැබැයි දැන් මේ ලේ ධාරාව සමස්ත ශරීරය පුරා ක්‍රියාත්මක කරන මධ්‍යස්ථානයේ හදවත නිසා එතන ලේ වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා ඒ නිසා සිත ක්‍රියාත්මක වීමේ වැඩි බලපෑමක් ඇති වෙනවා හෘදයට ඒ නිසා තමයි අපට රාගය, ద్వේෂය ආදී මතුවෙනකොට මේ හදවත ආශ්‍රිතව යම් යම් දේවල් දැනෙන්නට ගන්නේ ඒ මොකද එතන අර ලේ අර හදේවත් රූපය ඇසුරු කරන්නේ ලේ ධාතුව. ඒතර ලේ ධාතුව වැඩිපුර තියෙන තැන ඒක තදින් දැනෙන්නට ගන්න. හැබැයි අර මොළය අපි හුඟක් දේවල් නැවත නැවත කල්පනා කරන්න ගත්තාම සමහරවිට ඔලුවරි දෙන්න ගන්න. ඇයි ඒ? අර sannivedana ගනුදෙනු කරන ඒ එතන යම්කිසි පීඩණයකටපත් වෙනවා. මේ විදිහට අපිට මේ ඉන්ද්‍රිය පද්ධතිය වැඩගත් වැඩගත් වෙන විශේෂයෙන් හෘදය සහ මොළය වැඩගත් වෙන්නේ කය නඩත්තු කිරීම සහ කය සම්බන්ධ sannivedana කටයුතු සිද්ධ කරන්නට විනා සිත නෙමෙයි හැබැයි සිත මේ කයත් එක්ක බද්ධ වෙලා පවතින තාක්කල් මේ කයට බද්ධ වෙලා සිත යැපෙන තාක්කල් අර අපි වාහනයට ගොඩ වුණාම වාහනේ තියෙන හොඳ తত্ত্বය හෝ නරක తত্ত্বය අපට ඍජුව බලපාන්නා වගේ මේ කයත් එක්ක බද්ධ වෙච්ච තැන ඉඳලා මේකේ මොලේ හරියට වැඩ කරනවද ස්නායු පද්ධතිය හරියට වැඩ කරනවද හෘදය හරියට වැඩ කරනවද ඔය ඔක්කොම සිතට බලපෑම් නැති කරනවා මොකද නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන නිසා හොඳයි හාමුදුරනේ බොහොම පිං හොඳට තේරෙන අවසරයි හොඳයි